භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වතුනි සිහිය පිහිටුවා ගැනීම වැදගත්කම ඔබ ජීවිතාවේ දැනගත්තා. සාමාන්‍ය ජීවිතයේ තිබෙන සිහිය සම්මා සතිය නොවේ කියලත් ඔබ ඉගෙන ගත්තා. සම්මා සතිය කියලා කියන්නේ ජීවිත අවබෝධයට ඉලක්ක කරපු සිහිය. දැන් ඒකට හොඳම සාධකයේ තමයි බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය හඳුන්වා දීපු ආකාරය. ඒක උන්වහන්සේ හඳුන්වා වදාළේ පින්වත් මහණෙනි මේ සතිපත් සතර සතිපට්ඨානේ තමයි මේ ජීවිතාවබෝධයට තියෙන ඒකායන මාර්ගය මේ සත්‍යයන්ගේ කිලුටු වෙච්ච සිත් සතන් පිරිසිදු කරන්ට තිබෙන ඒ වගේම හඬන වැළපෙන ලෝකේ නිදහස් වෙන්න තිබෙන කායික මානසික දුක් දුම්නස් වලින් බැහැර වෙන්න තිබෙන ජීවිත අවබෝධය ඇති කරවන නිවන පිණිස පවතින ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයයි කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ පිරිසිදු කරලා දෙනවා කියලා. දැන් ඔබ කැමති නැද්ද පිරිසිදු ජීවිතයකට? ඔබ කැමතියි. ඔබ කැමති දැන් ඔබ කැමති කය පිරිසිදුව තියාගන්න. මේ වගේම ඔබ කැමති හිත පිරිසිදුව තියාගන්න. ඔබ කැමති නැද්ද ශෝක කරන්නේ නැති, වැළපෙන්නේ නැති, හඬන්නේ නැති ජීවිතයකට ඔබ කැමතියි. ආන්ගේ ඔබට කැමති දේ ලබා ගන්න නම් ඔබ සතිපට්ඨානෙ වඩන්න ඕන. ඔබ කැමති නැද්ද කායික මානසික දුක් දුම්නස් නැති ජීවිතයකට? ඔබ කැමති. කායික මානසික දුක් දුම්නස් නැති ජීවිතයක් දිනු කරන්න නම් සතිපට්ඨාන වඩන්න ඕනේ. ඔබ කැමති නැද්ද ජීවිත අවබෝධයට? ඇත්තෙම ඔබ කැමති. එහෙනම් ජීවිත අවබෝධය ඇති කර දීමටත් මේ සතිපට්ඨානය උපකාර වෙනවා. ඔබ කැමති නැද්ද නිවන් අවබෝධ කරන්න? සමහරට ඔබට දැනීමක් නැති නිසා ඔබ කියාවේ අපට දැන් නිවන් දකින්න ඕනේ නැහැ කියලා. නමුත් ඒක ඔබේ අවබෝධය නැතිකම නිසා කරවලේ ඉඳගෙන එළිය එපා කියනවා මිසක් එළිය වටිනාකම දැකලා කියන කතාවක් නෙවෙයි. ඒ නිසා ඔබ නිවන ගැන සසර ගැන ඔබ හරියට දන්නවනම් ඔබ නිවන් දකින්න කැමති වෙනවා. ඔබ එහෙමනම් කියයි මට මේ දැන් පිරිනිවන් පාන්න තියෙනවා නම් දැන් කැමතියි කියලා. ජීවිතය ගැන ඔබට අවබෝධ වෙච්ච දවසට ඔබ කියාවි. මේ නිසා සතර සතිපට්ඨානය තමයි ඒකට උපකාරක ධර්මය. සතර සතිපට්ඨානය කියන්නේ කායानुපස්සන. කය පිළිබඳව සීය පිහිටවීම. වේදනානුපස්සන. විඳීම් පිළිබඳව සීය පිහිටවීම. චිත්තානුපස්සනා සිත පිළිබඳව සිහිය පිටවීම ධම්මානුපස්සනා ජීවිතය අවබෝධ කරවන දේවල් ගැන සිහිය පිටවීම දැන් අපි ටිකක් ඒ ගැන විස්තර වශයෙන් අපි ඉගෙන ගනිමු කායනුපස්සනා භාවනාව කොටස් කීපයකින් එක්කයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි භාවනාව හැටියට වදාළේ ආනාපාන සතිය ඒකේ දෙවෙනි භාවනාව හැටියට වදාලේ සති සම්පදන්නේ කියන්නේ සිහි නුවණ පැවැත්වීම. තුන්වෙනි භාවනාව හැටියට වදාලේ ඉරියාපත. ඒ කියේ මේ අතපය හසුරවන ඉරියව් ගැන සිහිය පිහිටවන ආකාරය. හතරවෙනි භාවනාව හැටියට ඒක වදාලේ අසුභ භාවනාව. පස්වෙනි භාවනාව හැටියට ඒක වදාලේ ධාතු මනසිකාරය. ඊළඟට මේ මරිච්ච මල සිරුරක් මරණයටපත් වෙච්ච ශරීරයක් නව වතාවක කුණු වෙලා යන ආකාරය කුණු වෙලා පොළොවට පස් වෙලාම ඇටපවා නොපෙනී යන කම්ම නෝනින් දිනු කළා මේ මේ මල කුණකට සිදුවන වේ අවස්ථා 9කදී දකින්න පුළුවන් ආකාරය දිනු කිරීම එකට කියනවා නව සීවතිකය කියලා මෙන්න එතකොට මේ 9යි 5යි 14යි කායනුපස්සනාවට භාවනා ක්‍රම 14ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. වේදනානුපස්සනාව ඊටවඩා ටිකක් ගැඹුරු වගේ තියෙන එකක්. වේදනානුපස්සනාව තුළ දැන් ඔබට වේදනා කියන වචනේ ඇහුනම ඔබට හිතෙන්නේ මේ ඇගේ රිදුම්, ඇගේ කැක්කුම් ගැන වේදනාවල් ගැන ඒ කියවේ දැන් අපි වේදනා කියන වචනේ පාවිච්චි කරන්නේ දුකට, පීඩාවට, කැක්කුමට, රිදීමට. නමුත් ඒක වේදනාවේ එක කොටසක් විතරයි. බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනා කිව්වේ ඒ කොටසට පමණක් නෙවෙයි. අපි සැප විඳිනවා ඒකත් වේදනාවක්. අපි දුක් විඳිනවා ඒකත් වේදනාවක්. අපි මධ්‍යස්තව සැප රහිත දුක් රහිත විඳීමක් විඳිනවා. ඒකත් වේදනාවක්. මේ සීල විඳීම් ගැන සීය පිටුවා ගැනීමට කියනවා වේදනානුපස්සනා කියලා. ඊළඟට චිත්තානුපස්සනා. චිත්තානුපස්සනා කියලා කියන්නේ හිත ගැන දැන් ඔබේ සිතේ විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඔබේ සිත විසිරීලා නම් ඒක ඔබ දන්නවා. ඔබේ සිත කලබල නම් ඒක ඔබ දන්නවා. ඔබේ සිත අලස නම් ඒක ඔබ දන්නවා. ඔබේ සිත දියුණු නැත්නම් ඒකත් ඔබ දන්නවා. ඔබේ සිත පිරිහිලා නම් ඒකත් ඔබ දන්නවා. ඔබේ සිත දියුණු නම් ඒකත් ඔබ දන්නවා. ඔබේ සිත එකඟ වෙනවා නම් ඒකත් ඔබ දන්නවා. ඔබේ සිතේ කෙලෙස් තියෙනවා නම් ඒකත් ඔබ දන්නවා. ඔබේ හිතේ කෙලෙස් නැත්නම් ඒකත් ඔබ දන්නවා. මේ වගේ ඔබේ සිතේ තියෙන සෑම වෙනස්කමක්ම ඔබට දකින්න පුළුවන් හැකියාව දිනු කිරීම තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කියලා කියන්නේ ජීවිතය දිහා බලන්න, ජීවිත අවබෝධය පිණිස බලන්න පුළුවන් කෝණය දිනු කිරීම. ජීවිතය දිහා බලන තියෙන කෝණය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ නීවරණ ධර්ම ගැන බලන්න කියලා කිව්වා. ජීවිත ආબોධයට නීවරණ ගැන බලන්න කිව්වා. නීවරණ තමයි අපි දැන් මුලින්ම ඉගෙන ගත්ත කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේ නීවරණ පහ ගැන හොඳට නුවණින් විමස විමස විමස විමස බලන ආකාරයේ ඔන්න ධම්මානුපස්සනාවේ පළවෙනි කොටස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට නුවණින් විමසලා බලන්න කියලා පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ අසකනාසී දිවකය මන ඒවට නෙමෙයි. සමහර කෙනෙක් දන්නේ නැතුව මේ අසකනාසී දිවකය සිහි කරලා පංචස්කන්ධය කියන ඒ අදහස වැරදි. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේක අපි විස්තර වශයෙන් පස්සේ ඉගෙන ගනිමු. දැනට ඒක ඒ විදිහට මතක තියාගන්න. මේ පංච උපාදානස්කන්ධේ හට ගන්න ආකාරය, පවතින ආකාරය, නැතිවන ආකාරය නෝනින් විමසිවස බැලීම තමයි උපාදානස්කන්ධ භාවනාව කියලා කියන්නේ. ඊළඟ එකට කියනවා ආයතන භාවනාව කියලා. ආයතන කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන හයට. මේකට ආයතන කියලා කියන්නේ මේකෙන් හදලා දෙනවා, නිර්මාණය කරලා දෙනවා, සකස් කරලා දෙනවා බව පැවැත්ම. දැන් ඔබ බලන්න ඔබේ ලෝකේ ඇසෙන් රූප බලලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණය කරලා දිවෙන් රස විඳලා කයෙන් පහස ලබලා හිතින් හිතලා තමයි මේ ඔක්කොම සම්බන්ධකම් හදාගත්තේ මේ ඔක්කොම හදාගෙන ඔබ දුක් විඳින්නෙත් ඒ නිසා ඔබ සැප විඳින්නෙත් ඒ නිසා ඔබ ඒ පස්සෙන් දුවනවා නමුත් ඒකත් එක්කම ඔබ ලොකු බන්ධනයකට අහු වෙනවා. ඔබට මේකෙන් නිදහස් වෙන්න බෑ. නමුත් ආයතන භාවනාව දියුණු කරන එක්කනට අන්නේ භාවන බන්ධනෙන් නිදහස් වෙලා මේ අසකනාසී දිවකය මන කියන ආයතන 6 නිදහස් විදියට පරිහරණය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක තමයි ආයතන භාවනාවෙන් කරන්නේ. එතකොට ඒ ටික ඔබ දියුණු කරගන්නකොට ඊළඟට තියෙනවා ධම්මානුපස්සනාවේ බොජ්ජංග භාවනාව කියලා. බොජ්ජංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අංග. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ අවබෝධ කිරීමේ එක සත්‍යක් තියෙනවා ආර්ය සත්‍යක්. ඒක තමයි දුක. මේ දුක සකස් වෙන හේතුවක් නිසා. ඒ හේතුව ප්‍රහාණය කිරීමේ ආර්ය සත්‍යක් තියෙනවා. ඒක තමයි දුක්ඛ සමුදය. මේ දුක සකස් වෙන හේතු නැති නැති වුණා නම් ප්‍රහාණය වුණා නම් ඒක අත්දකින්න ඕනේ. ඒකට කියනවා දුකින් නිදහස් වීම. දුක නැතිවීම කියලා. දුක්ඛ නිරෝධය කියනවා. ඒක අත්දකින ආර්ය සත්‍යයක්. ඒක අත්දකින්න ඕනේ. ඒ දුකෙන් නිදහස් වීම අත්දකින්න බෑ. දුක නිදහස් වීමේ මාර්ගයක් වඩන්නේ නැතුව. අන්න ඒ නිසා දුකින් නිදහස් වීමේ මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ කරලා දෙන අවබෝධයට කියනවා බුද්ධංග කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙන අංග හතර අංග හත බොජ්ජංග. එතකොට බොජ්ජංග හතක් තියෙනවා. ඒ බොජ්ජංග හත තමයි සති සම්බොජ්ජංගය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අංගයක් ඇටියට කෙනෙකුට පුළුවන් සිහිය දියුණු කරන්න. ධම්මවිචේ සම්බොජ්ජංගය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අංගයක් හැටියට කෙනෙකුට පුළුවන් නුවණින් විමසීම, විමර්ශන බුද්ධිය දියුණු කරන්න. ඒ වගේම විරිය සම්බොජ්ජංගය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අංගයක් හැටියට කෙනෙකුට පුළුවන් වීරිය දිනු කරන්න. ඒ වගේම ප්‍රීති සම්බොජ්ජංගය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අංගයක් හැටියට කෙනෙකුට පුළුවන් ප්‍රීතිය දිනු කරන්න. පස්සද්ධි සම්බොජ්ජංගය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අංගයක් හැටියට කෙනෙකුට පුළුවනි කායික මානසික සැහැල්ලු බව දිනු කරන්න. චතුරාර්ය සත්‍ය අවබෝධය අංගයක් හැටියට පුළුවන් කෙනෙකුට සමාධිය දිනු කරන්න ඒක සමාධි සම්බුද්ධංගේ චතුරාර්ය සත්‍ය අවබෝධය දිනු කරන අවබෝධය ඇති කරන අංගයක් හැටියට කෙනෙකුට පුළුවන් උපේක්ෂාව දිනු කරන්න මේකට කියන්නේ උපේක්ෂා සම්බුද්ධංගේ කියලා මේ විදිහට මේ බොජ්ජංග ධර්මයන් දිනු කිරීම තමයි සතර සතිපට්ඨානේ කෙලවර ඒක සීය පිටුවා ගැනීම භාවනාවේ කෙලවර. දැන් බුදුරජාණන් වහන්සේ මේ කොච්චර දුරට පැහැදිලිව ප්‍රකට කොට පෙන්වවදාල කියවදාලාද කියන්නේ ඊළඟට උන්වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය ගැන කියාවිලා උන්වහන්සේ වදාලා සතියක් අඩුම ගානේ සතියක් හරියට මේක කළොත් කෙනෙකුට ජීවිත ආභෝධය ඇති කරගන්න පුළුවන් එක්කෝ රහත් වෙනවා එක්කෝ අනාගාමී වෙනවා කියලා. එතකොට අපිට පේනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයටම කළොත් ඒකේ ප්‍රතිඵල වරදින්නේ මොකද මිනිසුන්ව රවට්ටන්නේ බුදුරජාණන් වහන්සේ මිනිසුන් දැනුවත් කරනවා ඒ නිසා මේ දැනුවත් කරන්නා වූ ජීවිත ආબોධය කරන්නා වූ ධර්මයේ පිළිසරණින් ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ජීවිත ආબોධය සැලසේවා